ඉද වික්ඛේ බික්ඛෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනසන්ති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය ඊ타ත්ම නිවැරදි තැනකට ගන්නට ඕනේ අපේ චින්තනය වෙනස් කරගන්න ඕනේ අපි බොහොම ප්‍රවේශමෙන් කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් අරගෙන ඒ කළ යුතු දේ නොකළ යුතු දේ කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් අපේ ජීවිතය සංවර්ධනය කරගන්න ඕනේ. එතකොට අපි අද සූදානම් වෙන්නේ විදර්ශනා වැඩසටහන තුලින් අපි දන්නවනේ පෙනෙන ලෝකයේ නොපෙනෙන පැතිකඩ. මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය ඒක. එතකොට අපි ළඟම තියෙන හුඟක් දේවල් අපිට තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අපි ළඟම තියෙන හුඟක් දේවල් අපිට අරමුණු වෙන්නේ නැහැ. පැහැදිලි වශයෙන්ම අපි කෙනෙක්ගේ මූණක් දිහා බලද්දිවත් අපිට ඒ මුහුණ විනිවිද දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ කියන්නේ අපේ මනස පුරුදු කරලා නැහැ. අපි අපේ මනස පුරුදු නිකිරීමයි මේ ඔක්කොටම හේතුව තියෙන්නේ. අපි විදර්ශකයෝ විදිහට බෞද්ධයෝ කියලා කියන්නේ හැමෝම විදර්ශකයෙක් වෙන්න ඕනේ. විදර්ශකයෙක් කිව්වහම මේ ලොකු වැරදි සංකල්පයක් තියෙනවා අපි ළඟ මේ මේක මේ මේ මේ භාවනා ඉරියව්වකම ඉඳගෙන ඇත්ත භාවනා කරන්න ඕන කියන එක පැහැදිලි ඉතාම පැහැදිලි සත්‍යයක් නමුත් එතනමයි විදර්ශකයා ඉන්නේ කියලා කියන්නේ විදර්ශනා කිරීම කියන්නේ ඇස් දෙක පියාගෙනම හැම වෙලෙම ඒකමමයි විදර්ශනාව කියලා. නෑ විදර්ශනාව කියලා කියන්නේ අපේ මනස සකස් කරගන්න ඕනේ අපේ දෘෂ්ටි සීමාව, අපේ ශ්‍රව්‍ය සීමාව, ඒ කියන්නේ අපේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට සහ මනසට දැනට දැනෙන මේ මිනිසුන්ම වස්තුන් වල පෙනෙන ස්වභාවයක් තියෙනවා. එන්න ඒ පෙනෙන ස්වභාවය අභිබව. ඒ කියන්නේ අපිට තේරෙන ස්වභාවයක් තියෙනවා. අපේ මනසට වැටහෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය අභිබවා ඒ සීමාවන් ඉක්මවා මේකේ ඇත්ත తත්වය පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා දැකීමට කියනවා විදර්ශනාව කියලා. විශේෂ ඥානය. හරි. එතකොට අපි පොඩි දෙයක් කල්පනා කරගන්න මේ මං මෙහෙම අහන්නම් මේ ජීවිතයේ සියලු දුක් එක ගොන්නකට යොමු කරන්න පුළුවන්කම තියෙන අපි මේ සාරාංශ කරගන්න ඕන කොහොමද? ජීවිතේ සියලු දුක් එක තැනකට ගොනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං මේ බුද්ධ වචනය බුදුරජාන් වහන්සේ ජාති දුක්ඛා ජරා දුක්ඛා ඔය විදිහට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ඔය ඔක්කොම ටික දුක් වශයෙන් දේශනා කරලා ඒ ඔක්කොම ආය සාරාංශගත කරලා දේශනා කරා යම් පිච්ඡන් ලබති සම්පි දුක්ඛං කැමති දේ ලැබීමේ දුක සහ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ඒ කොටස් දෙක සාරාංශගත කරලා දේශනා කරා. ඒ අර ඔක්කොම ටික ඒගොල්ලන්ට වැටෙන හින්දා. දැන් කැමති දේ නොලැබීම කියලා කිව්වහම අපි කැමති නැහැ ජරාවටපත් වෙනවට. ඒක ලැබෙනවා. නේද? ජරාවටපත් නොවී ඉන්න කැමති ඒක වෙන්නේ මරණයටපත් නොවී ඉන්න කැමති ඒක වෙන්නේ එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව කියන ඔක්කොම ආයසරයක් ඔය කොට වෙන ඒක ඔක්කොම අරගෙන දේශනා කරා එහෙනම් ඒක තේරුම කැමති දේ නොලැබීමේ දුක කියලා තැනට ඔක්කොම ටික වැටෙනවා. මොකද කැමැත්ත කියන්නේ තණ්හාව තියෙන දේ ගැනයි. එහෙනම් තණ්හාවයි දුකට හේතුව ඒකම ආයතරයක් වෙනත් අර්ථයකින් එනවා. කැමති දේ නොලැබීම කියන අර්ථ දැක්වීම තුළ ඔක්කොම ටික තියෙනවා. දැන් එතකොට කැමති දේ නොලැබීම කියන එක තිබ්බ දුකයිනේ. අපේ ජීවිතේ ගැටලු තියෙනවා. සියලු ගැටලු කියනවා දුක්. දුක් නැති දැනක ගැටලුවක් නැහැ. එහෙනම් මානසික ගැටලුවක් කොතන හරි තියෙනවා නම් කායික ගැටලුවක් තියෙනවා නම් ඒක දුක්මයි. දුකක් නැත්නම් ගැටලුවක් නැහැනේ කවුරු හරි කියන්නේ ගැටලුවක් කියලා දුකක් නම්. එහෙනම් කැමති දේ නොලැබීම කියන එක ගැටලුවක් පැහැදිලිවම. නේද? <laughs> අපි කැමති දේවල් හොය හොය දඟලන අපිට කැමති දේ නොලැබීම කියන එක ගැටලුවක්. අන්නේ ගැටලුව විසඳගන්න අපි මොකද කරන්නේ? හැම වෙලෙම මොකද කරන්නේ? මේ ගැටලුව එක නම් මොකද කරන්නේ? කැමති දේ ලබා ගන්න උත්සාහ කරනවා. හැම වෙලේම හැම සත්වයාගේම මිනිසුන්ගේ විතරක් නෙවෙයි හැම සත්වයාගේම අරමුණ මොකද්ද? කැමති දේවල් ටික ලං කර ගැනීම. කැමති දේවල් ටික ලං කර ගැනීම. එතකොට මම අහනවා මේ අත්තන්ගෙන් කැමති දේවල් ලං කර ගැනීම සඳහා දැන් කොච්චර කල් වැඩ කරනවද? දැන් කොච්චර කල් වැඩ කරනවද කැමති දේවල් ලං කර ගැනීම සඳහා? ගොඩේකල් දන්න දවසේ ඉඳන් යන්තම් තේරුමක් තියෙන දවසේ ඉඳන් කැමති දේවල් ලං කරගන්න අකමැති දේවල් අයින් කරලා කැමති දේවල් ලං කරගන්නීම සඳහා ලොකු මෙහෙමක් ඉන්නවා. හොඳ නැද්ද? ඔව් හරි. දැන් හරි විදිහින් වැඩේ කරගෙන ඉවරද දැන්? නෑ තාම නෑ. නේද? ඌනෝ ලෝකෝ පතිත්තිතෝ මේ ලෝකය අඩුපාඩු සහිතයි පුද්ගලයාට කෙලෙස් සහිත පුද්ගලයාට හැමදාම අඩුපාඩු සහිතයි. අඩුපාඩු කියන්නේ මොනවද එහෙනම්? කැමති දේ තාම ලැබිලා ඉවර නැහැ. ඇයි ඉවර වෙන්නේ නැත්තේ? ඇයි ඉවර වෙන්නේ නැත්තේ කියලා බලන්න ඕනේ නේද? අපි නිකම්ම කෙලස් කියලා බෑ. හරිද? එහෙම කිව්වහම බේරෙනවා හැම වෙලේම නේද? එහෙම බෑ. අපිට තේරෙන විදිහට මේක ගලප ගන්න ඕනේ. හ්ම්. කමේ හොඳට වැඩ කරපු කෙනෙක් ඉන්නවා. එයාට හිතනවා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් වුණොත් හොඳයි කියලා. එයා කොහොම හරි කරලා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් කියලා දෙන්න. කැමති දෙන්නේ. ආ දැන් සතුටුයි. දැන් එයාට ආය අඩුපාඩුවක් තියෙනවා. දැන් පළාසභා මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕන. කොහොම හරි කරලා ඒක වෙනවා. දැන් ආය අඩුපාඩුවක් තියෙනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න ඕනේ. දැන් කොහොම හරි ඒක වෙනවා. ඔය විදිහට හැමදාම අඩුපාඩු. ඇමති මන්ත්‍රී කෙනෙක් වුණොත් ඇමති කෙනෙක් නොවීමේ අඩුපාඩුව තියෙනවා. ඒකෙන් දැන් හරියට මහන්සි වෙනවා. මොකද කැමැත්ත එතන තියෙන්නේ. එහෙනම් දැන් ඇමති කෙනෙක් වුණොත් ඔක්කොම හරි කියලා හිතාගෙන ඇමති වෙනවා. දැන් එත එතකොට තිබ්බ කැමැත්තට මොකද උනේ? දැන් මහායමති කෙනෙක් ගැන කැමැත්ත ගියා. හරි. දැන් දැන් ආයෙ දුකෙන් ඉන්නේ. අඩුපාඩු සහිත මොකද මහායමති කෙනෙක් වෙන්න බැරිනවනේ. අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න ඉන්න කාලේ මහායමති ගැන කැමැත්තක් තිබුණේ නැහැ. මොකද ඒක දැකලා නැහැ, ඒ ආශ්‍රය කරලා නැහැ. නේද? දැන් ඇමති කෙනෙක් වුණාම මහායමතිව ආශ්‍රය කරනවා. එතකොට තමයි මේ ආයසරයක් ඒක ඕන වෙන්නේ. ආ එහෙනම් අපි ආශ්‍රය කරනකොට ටික ටික ඉහළට යනකොට ඊට එහා තියෙන දේවල් ගැන කැමැත්ත ඇති වෙනවා. නේද? අන්න එතකොට ආයසරයක් කැමති දේ නොලැබීම කියන එක තියෙනවා. ඒක නැත්තම් දුකෙන් ඉන්නවා. ඉතින් වැඩි දෙනෙක් ජීවිතේ දුකෙන් ඉන්නවා. ඇයි? එක සීමාවකට ගිය ගමන් ඊළඟ සීමාවට ඕන වෙනවා. ඒ සීමාවට ගිය ගමන් ඊළඟ එකට ඕන වෙනවා. ඒකින්ද වැඩි දෙනෙක් දුකෙන් ඉන්නවා. එහෙනම් මේ කැමති දේ නොලැබීම කියන දුක නැති කරගන්න එහෙනම් අපි මේ කැමති දේවල් ලබා ගැනීම කියන එක හරියන්නේ නැති එකක්. මොකද තව ඉදිරියේ කෝලිමක් තියෙනවා. මම ඔකට කියන්නේ පාර යනකොට එක වාහනයක් ඉස්සර කරගන්නවා. අපි අමාරුවෙන් වාහනයක් ඉස්සර කරනවා. හරිද? ඒක නිකන් ලොකු වාහනයක් නෑ ඉස්සර කරගත්තාම හරි සහනයක් දැනෙනවා මේ යන්තම් ඇති මේකට ඉස්සර කරගත්තාම මහා කරදරේ මේක පිටිපස්සෙන් ගිහලා ගියා. චුට්ටක් යනකොට ඒ જાතියම තව එකක් තියෙනවා. ඉතින් ඒකටත් ඉස්සර කරගන්නවා. තව චුට්ටක් යනකොට ඒ જાතියම තව එකක් තියෙනවා නේද? ඉතින් මේක ඉවරක් වෙන්නේ නැහැ. කවදාකවත් ඉස්සර කරලා හැනසීමක් ලබන්න බෑ. නේද? ඒ වගේ තමයි අපේ ජීවිතේ කැමති දේවල් ළඟා කරගෙන ළඟා කරගෙන ළඟා කරගෙන ළඟා කරගෙන මිනිස්සු යනවා. නේද? ගිහිල්ලා කොතනද කඩයිම කියලා කවුරුවක්වත් දන්නේ නැහැ කඩයිමක් ඇත්තේ නැහැ නේද එහෙනම් මේ විසඳුම හරියනවද නැහැ මේ විසඳුම හරියන්නේ නැහැ හරි එහෙනම් අපි බලන්න ඕනේ මීට වැඩි එහා ගිය මොකක් හරි කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්න බෑ ඒක සිද්ධ වුණොත් දුකයි ඒක බුදුරජාණන් වහන්සේට උනත් රහතන් වහන්සේට උනත් කැමති දේ නොලැබීම සිද්ධ වුණොත් දුකයි ඔන්න ගැළපෙන්නේ නැති එකක් කිව්වා. හරිද? බුදුරජාණන් වහන්සේට උනත් රහතන් වහන්සේට උනත් කැමති දේ නොලැබීම සිද්ධ වුණා දුකයි. හැබැයි රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට කැමති දේ නොලැබීම සිද්ධ වෙන්නේ නෑ. ඇයි නේද? ඇයි කැමැත්ත කැමැත්තක් නැති හින්දා මිසක්කා නේද? පින් මහිමේට කැමති ඔක්කොම ළඟට ලැබෙනව නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. අපේ හැම වෙලෙම උත්සාහය මොකද්ද? කැමති දේවල් ළඟා කර ගැනීම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපිට ගත යුතුව තියෙන ඔක අනිත් පැත්ත. කැමති දේ නොලැබීම කියන එක සිද්ධ නොවිය යුතු දෙයක්. ඒක සිද්ධ නොවිය තියෙන්න නම් කැමැත්ත අයින් වෙන්න ඕනේ. කැමැත්ත අයින් වෙන්න ඕනේ. හරිද? කැමැත්ත අයින් වුණා නම් යම් හිතක එතන කැමති දේ නොලැබීම වෙන්න පුළුවන්ද? වෙන්නේ නැහැ. ඉතින් කැමති දේ ලැබීම කියන්නේ කැමති දේ කියන එක නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අන්න ඒකයි කියන්නේ යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු වුණා වගේ, වැහිලා තිබ්බ දේ අරුණා වගේ කියලා ධර්මය ඇහෙනකොට මේ සිද්ධ වෙන්නේ පැහැදිලි ඇත්ත. එහෙනම් පැහැදිලි ඇත්ත අපි අපි බෙහෙත් කරලා තියන්නේ වෙන කොහෙටද? නේද? ප්‍රශ්නේ තියෙන්නේ එක තැනක උත්තරේ හොයලා තියෙන්නේ වෙන කොහෙද? ප්‍රශ්නේ තියෙන්නේ හිතේ. උත්තර හොයලා තියෙන්නේ ගොඩ. නේද? වෙන තැනක උත්තර හොයලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ප්‍රශ්නේ තියෙන තැනට පිළියම් යොදන්න. ප්‍රශ්නේ තියෙන හිතේ නම් හිතේ තියෙන කැමැත්ත අයින් කරගත යුතුයි කියන එක ස්ථිරම කරනවා. දැන් අපි එහෙනම් මට ආයෙ මොකුත් කියන්න දෙයක් නැහැ. ධර්මයේ ශ්‍රවණය කරන අයට මට කියන්න තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නෙට උත්තරය අපිට හම්බුණා. එහෙනම් හිතේ තියෙන කැමැත්ත අයින් කරගන්න. ආයෙ කියන්න දෙයක් නැහැ. එහෙනම් කැමැත්ත අයින් කරගන්න. අද නම් කැමැත්ත අයින් කරගන්න. හා කියලා නම් කියන්නේ ආය බල කියන දෙයක් නැහැ. කැමැත්ත අයින් කරාද සම්පූර්ණ ප්‍රශ්නේ ඉවරයි. හා කියලාද කියන්නේ මොකද කියන්නේ? හිනහ වෙලා එහෙම බේරෙන්න පුළුවන්ද ප්‍රශ්නකින්? හිනහ වෙලා ප්‍රශ්නකින් බේරෙන්න බෑ. මොකද කියන්නේ හා කියලාද කියන්නේ? අන්න සමහර අය බෑම කියනවා. <laughs> හරිද? සමහර අය අමාරුයි කියනවා. ඔන්න දැන් අපි කියනවා කැමැත්ත අයින් කරන එක අමාරුයි කැමැත්ත අයින් කරන එක බෑ කියලා. මේ බෑ කියපු අමාරුයි කියපු අය ඔන්න බලන්න තව විනාඩියකින් කියනවා. ඉතින් මැදිරියේ ඉන්න තමයි සාක්ෂිකට ගන්න තියෙන කරන්න දෙයක් නැහැ. තව විනාඩියකින් කියනවා පුළුවන් කියලා. ඔන්න බලන්න වෙන හැටි මං කියන්නේ බුරුදු කියලා බලන්න. පුංචි කාලේ සෙල්ලම් ගෙවල් වලට බෝනික් කන්ට ට්‍රයිසිකල් වලට ලොකු කැමැත්තක් තිබ්බා. ඒවා අයින් වෙලාද නැද්ද? ඊට පස්සේ 10 පන්ති විතර වෙනකොට ක්‍රිකට් වලට පොත් බෑග් වලට සපත්තු වලට නේද අවුරුදු 10ක් විතර වෙනකොට ඒවට ලොකු කැමැත්තක් තිබ්බා. දැන් ඒවත් තියනවද? නැහැ. දැන් අවුරුදු 15 දී විතර තිබ්බ කැමැත්ත අවුරුදු 20 විතරෙද්දී අයින් කරා. අවුරුදු 20 දී විතර කැමැති තිබ්බ ලයිස්තුව 30 දී 35 දී අයින් වුණා. නේද? එහෙම අතීතයේ කැමැත්ත තිබ්බ බොහෝ දේවල් අයින් කරලාද නැද්ද? එහෙනම් කැමැත්ත අයින් කරන්න පුළුවන් බෑද? මං කිව්වා දැන් ඉස්සෙල්ලා බෑම කියපු කට්ටිය දැන් කියනවා පුළුවන් කියලා. ඒක තමයි කියන්නේ අපි දන්නේම නැත්තේ කවුරු ගැනද? අපි ගැන. ජීවිතේ අපේ ඇත්ත తත්වය ගැන අපි හොයලා නැහැ. මේ හිතේ ඒකෙන්ද මේ විනාඩියෙන් කියනකොට වෙනස් වෙනවා. මේ දැන් කියනවා කැමැත්ත අයින් කරන්න බෑ කියලා මේ දැන් කියනවා පුළුවන් කියලා. හරි? ඒ මොකද අපිට මේ පේන දේ තුල තියෙන ඇත්ත දේ අපි හොයන්නේ නැති හින්දා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරන අපි කරන්නේ මොකද්ද? මේ පෙනෙන දේ තුළ තියෙන නොපෙනෙන පැතිකඩ නේද? ගවේෂණය කරනවා. අපිට පේනුන්නේ නැහැ. අපි හැම වෙලෙම gederදිත් බැලුවේ, සමාජෙදිත් බැලුවේ, හැම වෙලෙම බැලුවේ මට දුක් ඇති වෙලා තියෙන්නේ. මං වහාම මගේ කැමති මං කැමති දේවල් ටික ඔක්කොම වට කරගන්න ඕනේ කියලා. ඒකට ලොකු උත්සාහයක් අරගෙන ඉන්නවා හරියට ලහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩේ. එක දෙයක් හදනකොට තව දෙයක් වෙනස් වෙලා. ඊළඟ දේ හදනකොට තව දෙකක් වෙනස් වෙලා. නේද? ඉතින් හරිය පුදුම දුකක් විඳින්මින් ඉන්න අතරවාරේ ඔන්න අපිට මහා සහනයක් ඇති වෙන උත්තරයක්. කර කියා ගන්න දෙයක් නැතුව අපි ඉන්නේ. අපේ ජීවිතය ගත්තොත් අපි කර කියා ගන්න දෙයක් නැති වෙන හරි මහන්සි ඔය කිව්වට. මම හැමදාම කියන ඔය කියවෙන වචනෙට සංවේදී කට්ටිය එකයි මම කියන්නේ. අපිට හරි මහන්සියි. මොකද්ද මහන්සිය? කැමති දේවල් ලං කරගෙන තියාගන්න බැරුව පුදුම දුකක් විඳිනවා. ඇයි මේ බලනකොට මේ වෙනස් වෙලා මේ හරි මහන්සියලා මහන්සියලා මහන්සියලා නේද රැකියාවත් කරලා ඔක්කොම කරලා යන්තම් මේ ගෙදර ඉන්න මිනිස්සු ටික මට ඕන හැටියට තියාගන්න දරුවෝ ටික මට ඕන හැටියට තියාගන්න නේද ලොකු උත්සාහය ගන්නවා මෙතන මේ වචනයක්වත් මට ඕන හැටියට හම්බෙන්නේ නැහැ ලාවකට නේද එපා වෙනතර මෙච්චර මහන්සිලා තියෙනවා මම නේද මෙච්චර මෙච්චර වෙහෙස මහන්සිලා භවභෝග සම්පත් වල ඔක්කොම කරලා ඇයි මේ මිනිස්සුන්ට බැරි අඩුම ගානේ මගේ හිතට සැනසෙන්න කතා කරන්නවක්වත් අඩුම ගානේ බැරියයි කියලා ලොකු කලකිරීම ඇති වෙලා මම ඇත්තමයි පැත්තකටලා ඉන්නවා කියලා හිතනවා ඒත් ආය හරියන්නේ නැහැ. <laughs> ඒත් හිතම ගිහිල්ලා ආය ඒ ඒ අස්සේම රිංග රිංග දඟලන ඉතින් වෙන කවුද ඉතින් මට ඉන්නේ කියලා ආය ඔන්න මේක මහා විකාරයක් කෝලමක් නාඩගමක් මම හැමදාම කියන්නේ. ඒක එහෙම ඉන්න අපිට සැනසෙල්ලක් නැහැ. නේද? නිවිල්ලක් නැහැ. එහෙම වෙන්නේ නැහැ මොකද හිත කියන හැම වෙලේම වෙනස් වෙන හින්දා. මෙහෙම අත්සසිල්ලක් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න අපිට මහා සුවයක් දැනෙන්නේ මේකට සැබෑ විසඳුමක් හම්බෙන හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවෝ අතාරින්න කියලාවත් දෙමාපියෝ අතාරින්න කියලාවත් සමාජයේ තියෙන දේවල් අතාරින්න කියලා නෙවෙයි ඒවා කරෙහි තමන්ගේ හිතේ තියෙන කැමැත්ත අතාරින්න කියලා කියන්නේ. හරි. හොඳයි. දැන් එහෙනම් හරි. දැන් එතකොට එහෙනම් කැමැත්ත අතාරින්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් දැන් මට ආයෙ බණ ඒවා කරේ හැකි. ඇයි? දැන් කැමැත්ත අතාරින්න පුළුවන් කියවනේ. ඒ නැති අතාරින්න. හොඳට අපි දිහා බලන්න ප්‍රශ්නයක් විසඳගන්න ගියාම ප්‍රශ්නේ දිහා හොඳට බලන්න ඕනේ. ඇත්ත. කැමැත්ත අතාරින්න පුළුවන් තමයි. අපි කැමැත්ත අතහැරලා තියනවා තමයි. හැබැයි ප්‍රශ්නයක් තියාගෙනයි අතහැරලා තියෙන්නේ. මතක හිටින්න උදාහරණයකින්ම කියන්නම්. අපි කැමැත්ත අතහැරලා තියෙන්නේ හරියට නිකන් අපි ජාතික ප්‍රශ්නේ විසඳනවා වගේ. හරිද? ඉංග්‍රීසින්ට අපි පෘතුගීසින්ට අපි යට වෙලා හිටියා. කොහොමද ඒ කට්ටියෙන් අයින් වුනේ? ලන්දේසින් ඇඟේ දාගෙන. නේද? ලන්දේසින්ට යට වෙලා හිටියා. ඒකට ගන්නේ කොහොමද? ඉංග්‍රීසියෙන් නම් ගෙදාගන්නේ. එතකොට හැමදාම අපි කැමැත්ත අයින් කරලා තියෙනවා ජීවිතේ. අයින් කරලා තියෙන්නේ වෙන දෙයකට කැමැත්ත ඇති කරගෙන. නේද? වෙන ලයිස්තුවකට කැමැත්ත ඇති කරගනිමින් තමයි බඩු තමයි මාරු වෙලා තියෙන්නේ සිද්ධි තමයි මාරු වෙලා තියෙන්නේ පුද්ගලයා තමයි මාරු වෙලා තියෙන්නේ කැමැත්ත එහෙම හිටලා එහෙනම් අපි කවදාකවත් කැමැත්ත අයින් කරලා නැහැ කැමැත්ත නෙවෙයි අයින් කරලා තියෙන්නේ නේද කැමැත්තට අදාළ කැමැත්ත තියාගෙන කැමැත්ත වැටිලා තියෙන සිද්ධි කැමැත්ත වැටිලා තියෙන බඩු කැමැත්ත වැටිලා තියෙන පුද්ගලයන්ව මාරු කරලා මාරු කරපේක විතරයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ යටත් විජිතේ යටත් විජිතේමයි නේද පෘතුගීසින්ට යටත් විජිතයක් වෙලා තිබුණා. නේද යටත් විජිතය කියන එක එක දිගට තිබ්බා. යටත් වෙලා තියෙන්නේ කාටද කියලා මහරුණා. ඒ වගේ කැමැත්ත එක දිගට තිබ්බා. මම යටත් මම යටත් කැමති දේවල් වලට මම යටත්ද නැද්ද? ඔව් ඔව් යටත් වෙලා ඉන්නේ කැමති. කැමති දේවල් ඉදිරියේ බෑගෑපත් මන් දන්නවනේ කවුද කියන්නේ කට්ටිය. නේද? ඒවා ඉදිරියේ බෑගෑපත් අනේ වඳින්නම් මට හයියෙන් කතා කරන්න එපා. නේද? එහෙමයි යට නේද? මගෙන් මට මගෙන් ඈත් වෙන්න එපා ඔය රටේ නැති මං ඔයාලට කියන්නේ මොනවා කියලාද? නාඩගම් කෝලං කියලා කියන්නේ නේද? ඉතින් තිබුණේ නේද පොලිස් කෝලම නේද අර ලේන්චි නාගීගේ එක එක කෝලම් වගේක් තිබුණා නේද දකුණේ තිබ්බ නාට්‍ය ඉතින් ඒක බොහොම හාස්‍ය උපදින දේවල්. ඒකට අපිත් මොනවද එතකොට කෝලම් නාටකම් ඒ වගේ විකාරයක් වෙලා තියෙනවනේ. හොඳයි. එහෙනම් යටත් වෙලා ඉන්න එක නේද කැමැත්තට යටත් වෙලා ජීවත් වෙන එකේ අඩුවක් නම් වෙලා නැහැ පොඩි කාලේ ඉඳන්. ඔය කැමැති ලයිස්තුව දැන් ඉතින් හැබැයි ඒක වම් හැම වෙලේම මාරු කරලා. දැන් මොකද කරන්නේ? පොඩි උපක්‍රමයක් කරන්න පුළුවන් නම් පොඩි උපක්‍රමයකට අපිට යන්න පුළුවන්. විදර්ශකයා කියන්නේ කවුද? ඇත්ත తত্ত্বය දකින කෙනා. දැන් මේත් අපි කරන්නේ මොකද්ද? විදර්ශනාවක්. කාගෙනද මේ? අපේ ඇත්ත తত্ত্বය ගැන කතා කරමින් ඉන්නවා. හරි? දැන් මේකට මොකක් හරි කරන්න උත්තරයක් හොයාගන්න ඕන. උත්තර හොයාද්දි කොහෙන්ද හොයන්න ඕනේ අත්‍තරම? මේ පැත්තෙන්මයි එන්න ඕන. අනිත් එකේ උත්තර මට ගැළපෙන මට ප්‍රායෝගිකව කළ හැකි උත්තර වෙන්න ඕනද නැද්ද? අනිත් එක මගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳෙන උත්තරයක් වෙන්නත් ඕන වෙන උත්තරයකින් ඇති වැඩක් නැහැ. ඒකින්ද පැහැදිලිව ප්‍රායෝගික කරන්න පුළුවන් දෙයක් අපි කතා කරමු. දැන් අපිට ලොකු අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. කැමති දේ අයින් කරගන්න ඕනේ. කැමැත්ත ඇත්තටම අයින් කරොත් එහෙම නේද? කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ. මම පොඩි උපක්‍රමයක් කියන්නයි හදන්නේ. මොකද්ද මේ උපක්‍රමය? මේ ජලාශයක් හිස් කරන්න නම් වතුර ගලාගෙන එන ජලාශයක් හිස් කරන්න නම් මොකද කරන්න ඕන? එන වතුර ටික වෙන කොහාට හරි හරවලා තියෙන වතුර ටික අයින් කරන්න ඕන. කුණු ගොඩක් අයින් කරන්න මොකද කරන්න ඕන? නැවත නැවත කුණු දාන එක නවත්තලා තියෙන කුණු ටික අයින් කරන්න ඕන. කැමැත්ත ඇති වෙලා තියෙන දේවල් ටික මගේ හිතෙන් අයින් කරන්න නම් කැමැත්ත අයින් කරන්න නම් දැනට කැමැත්ත තියෙන දේවල් ටික හිතෙන් අයින් කරලා අලුතෙන් එන ඒවා නවත්තන්න ඕනේ. හරිද? එහෙම වුණොත් වැඩේ එහෙම වුණොත් හරියනවා. දැන්ට තියෙන ඒවා අයින් කරන්න ඕන අලුතෙන් එන ඒවා නවත්තන්න ඕනේ. අලුතෙන් එන ඒවා නවත්තන්න ඕනේ. එහෙනම් එහෙම කරන්නකෝ. එහෙම කරන්න පුළුවන් ඇතුළට ගත්තේ මන්නම්. නේද? කැමැත්ත ඇති කරගෙන මේවා ඇතුළට ගන්න ඕනේ කියන එක කරේ මන්ද? මන්ද කරේ නැත්තම් උනාද ඒක? වුණා නේද? හොඳට තේරුම් කරගන්න ඕන ප්‍රශ්නේ. මම මට කැමැත්ත තිබ්බේ නැති දෙයක් පිළිබඳව මම මේකට මම කැමැත්තක් ඇති කරගන්න ඕන මේක කැමැත්තක් ඇති කරගත්තොත් හොඳයි කියලා එහෙම ලෑස්ති කරගත්තද? නෑ. ඒක සිද්ධ වෙච්ච දෙයක්. නේද? ඒක සිද්ධ වෙච්ච දෙයක් නම් ඒක නොවෙන්න නම් ඒක සිද්ධ නොවන විදිහට මගේ හිත හදන්න ඕනේ. හරිද? එහෙම නැතුව අපි හිතා ගන්න අපි හුඟක් වෙලාවට අන්න ඒ වැඩේ කරන්නේ නැහැ. කරන්නේ නැතුව හිතා ගන්නවා ඉන්නකෝ මම ඊට පස්සේ කිසිම දෙයකට කැමැත්ත ඇති කරගන්නේ නැහැ. හ්ම්. ඒ වගේ මෙයාගේ වැඩේ නවතින්නේ නැහැ. එහෙම හිතුවට මෙයාගේ වැඩේ නවතින්නේ නැහැ. නේද? මම නිකන් මෙහෙම අහන්නම්. කැමැති කැමැත්ත තියෙන දේවල් හින්දා රත් වෙනවද නැද්ද? දැවෙනවද නැද්ද? හරි. අතීතයේදී මම රත් වෙවි දැවි දැවි හිටිය වස්තු හෝ පුද්ගලයෝ හිටියා. දැන් ඒ කැමැත්ත මගෙන් ගිහිල්ලා. දැන් ඒව මතක් වෙද්දි හරි හම්බෙද්දි හරි රත් වෙනවද? නැහැ. එහෙනම් අතීතයට ගිය කැමැත්තෙන් මට පළක් නැත. නේද? තාම මට ආපු නැති කැමැති වගේක් තියෙනවා. තාම ඇවිල්ලා නැහැ ඒවා. අපි හිතනකෝ කවදා හරි දවසක දරුවෙක් විවාහ වෙලා මුණුපුරෙක් හැදිච්ච දවසක ඒකට කැමැත්ත උපදින්නයි ඉන්නේ. දැන්ට. තාම ඇවිල්ලා නැහැ අනාගත එකක්. ඒකින්ද දැන්ට රත් වෙනවද දැවෙනවද? නැහැ. නේද? අනාගතයේ එන්න තියෙන තාම ඇවිල්ලා නැති කැමැති වස්තු පිළිබඳව මට රත් වීම දැවීම නැත. අතීතයට ගිය දේවල් පිළිබඳව ප්‍රශ්නයක් නැත. නේද? එහෙනම් දැනට රත් වීම දැවීම ඇඳීම් තියෙන්නේ ඇඬෙන ගතිය තියෙන්නේ මොනවා කරේද? වර්තමානයේ තියෙන කැමැති ලයිස්තුව පිළිබඳව කැමැත්ත උපදිලා තියෙන ලයිස්තුව පිළිබඳව. හරිද? එහෙනම් අනාගතේ එන්න තියෙනව නවත්තලා දාලා මේකත් අතීතයට යවවනම් වැඩි හරියි. හ්ම් ඒතර කැමති දේ නොලැබීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම එහෙම කරගන්න පුළුවන් වුණොත් මම මොන වගේ තත්යකට වැටෙයිද? කිසිම දෙයකට කැමැත්තක් නැහැ. මගේ හිත කිසිම දෙයකට කැමැති මාත්‍රයක්වත් උපදින්නේ නැති හිතක් බවට පත් කරගෙන නම් මගේ මානසිකත්වය පහත් එකක්ද උසස් එකක්ද? උසස් එකක්ද ඊට උසස් එකක්ද? ඒක ඉතින් කවුරු වෙලාද හරි ඉතලා කිව්වා රහතන් වහන්සේට දුකක් නැහැ කියලා නේද මං කිව්වම දුකක් නැහැ රහතන් වහන්සේට කියලා අයියේ ගිහම කැමැත්ත සම්පූර්ණේ අයින් වල එහෙනම් මොන වෙලාද ආයේ කැමැත්ත උපදින්නේ නැති ස්වභාවයකටමපත් වෙලා නම් හිත අන්නෙතදී අපි එහෙනම් ඉරන් දැකලා හරි එහෙනම් අපිට යම් කිසි ඉවක් යම් කිසි අදහසක් යම් කිසි කඩයිමකට යෑමට අවශ්‍ය කරන නිකන් මේ දුර ගමනකට නිකන් පාරක් හැපුණා වගේ එකක්. මොකක්ද මේ නිවන් දකින්නවා කියලා කරන්නේ කියලා අපි හැමදාම මොකද කොහෙද තියෙන මට තේරෙන්නේ නැති මේ මේ නිකන් මේ නේද කොහෙද තියෙන මට තේරෙන්නේ නැති නිකන් මේ මොකද්ද අදුෂ්‍යමාන මොකක්දෝ ඉලක්කයකට නේද වේවා වේවා කියලා ප්‍රාර්ථනා මම නිවන් දකිත්වා මේ කරගත්තු පිරෙන් නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා වගේ මේ එහෙම නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා ඒතකොට කැමැත්ත අයින් වෙද හිතේ එහෙනම් ඕක වැඩක් නැති එකක් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නිවන සාක්ෂාත් කරගන්න කියලා එහෙනම් මේ වැඩේ මම කරන්න ඕනද නැද්ද තියෙන කැමැත්ත අයින් කරලා නැති කැමැත්ත එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න ඕනේ දැනට එහෙනම් වර්තමාන ලයිස්තුවෙන් දැයි රත් වීම දැවින් තියෙන්නේ දැන්ට වර්තමාන කැමති ලයිස්තුවේ කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. ලයිස්තුව ලියන්න පොතක් කරන් වෙලාවක. වර්තමාන මගේ කැමති ලයිස්තුව කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. මොකද කියන්නේ? 45. එහෙමද? කියලා කියලා ඉවර කරගන්න බැරි තරම්ම තියෙනවා නේද? ලුණු නැතුව මිරිස් නැතුව උගුරෙන් පල්ලයට ආහාරයක් යන්නේ නැද්ද? යනවා නේද? ඒ වුණාට පුළුවන්ද? ඇයි බැරි? කැමති හින්දා. ජීවත් වෙන්න නම් කන්නේ ලුණු නැතුව මිරිස් නැතුව කන්න පුළුවන් වෙන්න ඕන පෝෂ්‍යදායක දෙයක් තියෙනවා නම් ගිල ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බෑ. එහෙම ගිහින්නේ නැහැ. මොකද ඒ කැමැත්ත හින්දා. නේද? එහෙනම් ලුණු වලට මිරිස් වලට පවා තියෙන කැමැත්ත. එහෙම ලයිස්තුව හැදුවොත් එහෙම මේකේ මහා ගොඩක් තියෙනවා. මේ තියෙන මහා ගොඩ අරගෙන බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදනවා අපිට. ඔක්කොම ටික අපේ කැමති ලයිස්තුවම අරගෙන කොටස් හතරකට බෙදනවා. මොනවාද? කාය, වේදනා, චිත්ත, ධම්ම. කාය, වේදනා, චිත්ත, ධම්ම. කියන ඔන්න ඔය කොටස් හතරට මේ තියෙන සියලු සබ්බ සකලමනා කැමැත්තමයි තියෙනවා. හරි? ඔක්කොම ටික ඒක ඒ යටතට වැටෙනවා. ඊට පස්සේ මේ කැමැත්ත අයින් කරගන්න බුදුරජාන් වහන්සේ හරි අපූර්ව උපක්‍රම කීපයක් අපිට දේශනා කරලා තියෙනවා. හරිද? ඒකේ ඇත්තටම මේ කියන ලක්ෂණය තමයි තියෙන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන වචන දෙකේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඔන්නේ අපි දැන් හිතපු දේ තියෙනවා. අනිශ්චිතෝච විහෙරති කියන්නේ තණ්හා දෘෂ්ටි මාන්නෙන් අනිශ්චිතව වාසය කරනවා කියන එක. එයා තණ්හා දෘෂ්ටි මාන්න වලට නිස්සිත වෙන්නේ නැති ආකාරයට වාසය කරනවා කියලා කියන්නේ එයාගේ තියෙන කැමැත්ත මොකද වෙන්නේ? මොකද දැනට තණ්හාව ගහලා තියෙන තැන් විදර්ශනා කරමින් දෘෂ්ටි ඇති වෙලා තියෙන තැන් විදර්ශනා කරමින් මාන්නය ඇති වෙලා තියෙන තැන් විදර්ශනා කරමින් දැනට තියෙන තණ්හාව අඩු කරනවා. හරි සතිපට්ඨානය කියලා කියන්නේ ඒ විදිහට සිහිය පිටවාගෙන. ඊට පස්සේ මොකද කරන්නේ නච කිංචි ලෝකේ උපාදි ලෝකෙහි කිසිවක් එපමණකින් එයා ඒ කියන්නේ දැනට තියෙන අවබෝධයට අනුව ලෝකේ කිසි දෙයක් උපාදානය කරන්නේ නැහැ. ඒ කියන්නේ අලුතෙන් දෙයක් මේක ඇතුළට එන්න තියෙන ඉඩ කඩ නැහැ. ඒ මදිවට තියෙන දේවල් ටික හඳුනනවා. මහා සතිපට්ඨාන දේශනාවේ තියෙන අපි මේ කතා කරපු දේ තමයි ලොකුම අර්ථය විදිහට තියෙන ක්‍රියාව. සතිපට්ඨාන කමඨහන් වල තියෙන ක්‍රියාවලිය තමයි ඔන්න ඔය වගේ සරලව තේරුම් ගත හැකි ගැඹුරු දෙයක්. හරිද? මේක තේරුම් ගන්න පුළුවන්. මේ ක්‍රමය තමයි තියෙන අරගෙන බලන්න කමටහන. හරිද? මේ ක්‍රමය තමයි තියෙන්නේ. හරිද? මොකක්ද? දැන් කය ගැන නම් අත්ති කායෝති වා පනස්සති පච්චපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නසිකින් ලෝකේ උපදීති. එයා යම් සිහියක් පිහිටවාගෙන ඉන්නවද? ඒ පිහි ඒ සිහිය අනාගත නුවණක් සඳහා හේතු වෙනවා අය. හරිද? මෙයා සිහියෙන් නුවණෙන් වීරේ ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව වාසය කරනවා අය. නේද? ඉද වික්කේ වික්කු කාය කායන් පස්සේ හරති ආතාපි සම්පදානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං නේද? ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව වාසය කරනවා අය. අන්න අර කිව්ව විදිහට අනිශ්චිතව සහ ලෝකයේ කිසිවක් උපාදානය කරන්නේ නැතුව කියද්දී එහෙනම් අලුතෙන් ඒවා එන්න දෙන්නේ නැහැ. තියෙන ඒවා අයින් වෙනවා. හරිද මේ මේවැනි උපක්‍රමයක් පාවිච්චි කරන්නට අපිට අර කැමති දේවල් තියෙන හතර කැමති දේවල් ගොඩවල් හතරකට බෙදලා බුදුරජාන් වහන්සේ වෙන් කළ දුන්න කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා. හරිද? අන්න ක්‍රමයක් තියෙනවා එහෙනම් අපිට දැන්. එතකොට කායානුපස්සනා කියලා කියනකොට මොකක්ද කය අනුව සිත පිටවාගෙන කටයුතු කිරීම. බින්නත්නේ අපි මේ ලෝකේ ඉන්නකොට අපිට මේ ලෝකේ තියෙන වස්තුන් කෙරෙහි ඔය කැමැත්ත හින්දා සතුටයි ඇති වෙන්නේ ඉස්සෙල්ලාම. හරිද? සතුට ඇතිවීමත් එක්ක මොකද වෙන්නේ? අපි මේ වස්තුවේ ඇලෙනවා. ඇලීමත් එක්ක මොකද වෙන්නේ? මේ වස්තුව ග්‍රහණය කරගන්නවා. ඒක අපේ හිතේ සිද්ධ වෙන සිද්ධියක්. හරිද? ග්‍රහණය වීම කියන එක සිද්ධ වෙන සිද්ධියක්. එහෙනම් සතුටු වෙනවා ඇලෙනවා ග්‍රහණය කරනවා. සතුටු වෙනවා ඇලෙනවා ග්‍රහණය කරනවා. ඇත්තටම ඒක සිද්ධ වෙන දෙයක්. සතුටු වීම මං කරපු දෙයක් නෙවෙයි, ඇලීම මං කරපු දෙයක් නෙවෙයි, ග්‍රහණය වීම මං කරපු දෙයක් නෙවෙයි. එහෙනම් මෙතනදී කයවල් මේ ඇලෙන ඇලෙන තැන් ටික තමයි ඇලිය හැකි තැන් ටික තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධයමයි කොටස් පහ හතරකට බෙදලා වෙන් කරලා තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියලා. ඉතින් මේ මේ තැන්වලදී බුදුරජාණන් වහන්සේ අපිට උපක්‍රම දෙනවා මෙනෙහිකරනද අපේ හිත හදන්නයි උපක්‍රම දෙන්නේ. හරිද? හිත සකස් කරන්නයි උපක්‍රමය දෙන්නේ මෙනෙහි කරන්න කියලා. මොකද එහෙම මෙනෙහි කරාට පස්සේ මේ හිතෙන්මයි වැහෙන්නේ ඇතුළට මුකුත් ගන්නෙ නැති වෙන බාධාවක් සම්බාධකයක් එන්න දෙන්නේ නැති වෙන වැහෙන්නේ මේ හිතෙන්මයි. හරිද? එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ හිත සකස් කිරීම කියන එක ගොඩාක් වටිනවා. මොකද මේ තියෙනවා ඇතුළට එන්නේ නැති වෙන්න. දැන් අපි බලන්න ඕනේ දැන් දැන් තේරුණාද කරන්න යන වැඩේ? දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ වැඩේ කරන්නේ. අපි එකක් උදාහරණයක් ගමු කය ගැන. හරිද? ඇත්තටම අපේ ශරීරය පිළිබඳව සාමාන්‍ය මනුස්ස ශරීර පිළිබඳව අපේ හිතවල තියෙන්නේ මනුස්ස ශරීර දැක පාරයන්කට කෙනෙක් දකින්නකොට රූපවාහිනියක් කෙනෙක් දකින්නකොට සතුටක් ඇති වෙනවද නැද්ද? ප්‍රියමනාප කෙනෙක් ලස්සන කෙනෙක් කියනකොට හිත සතුටක් ඇති වෙනවා. අන්න ඒ සතුට ඇති වෙන්නේ ඇයි? ඇලෙන්නේ ඇයි? ඒ ගැන අපිට ඇති වෙන අදහස මොකද්ද? ප්‍රියයි, සුන්දරයි, මధుරයි නේද? ඒ විදිහට. සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා තමයි දැනෙන්නේ. අන්න ඒ දැනෙන දැනීම වෙනස් කරගන්න ඕනේ. එතන වෙනස් කරොත් අන්න අර කියන තැනට හැදෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? මම අහන මේ අයගෙන් ඇටසැකිල්ල හීනෙන් දකිනවා කියලා. හරි? කවුරුහරි කෙනෙක් ඇටසැකිල්ල හීනෙන් දකිනවා. හුඟක් වෙලාවට ළමයෙක් හරි තරුණ කෙනෙක් හරි ඇටසැකිල්ල හීනෙන් දැක්කොත් මොකද වෙන්නේ? බය වෙනවා. බය වෙලා දැන් අපි මට අයගුණේ කියනකොට දැන් මම බය වෙලා. බය වෙලා ළඟින් ඉන්න කෙනාට අතින් අල්ලලා කතා කරනවා. අනේ මම ඇටසැකිල්ලක් දැක්කා නේ මම ඇටසැකිල්ලක් දැක්කා කියලා. හරි? මේ කතා කරලා තියෙන්නේ මේ ඇල්ලුවේ මොකකින්ද? ඇල්ලුවේ මොකකින්ද? එන්නේ ඩාටා සැකිල්ලේ බය ලැට සැකිල්ලකින් නැල්ලා තියෙන්නේ. නේද? ඇට සැකිල්ලකට බය වෙලා ඇට සැකිල්ලකින් අල්ලලා තියෙන්නේ. එතකොට අපිට নিকමට හිතෙන්නේ මේ අත තිබ්බේ සැබෑ ඇට සැකිල්ලකට. ඇත්තටම මේ ශරීරය ඇතුළේ ඇට සැකිල්ලක් තියෙනවද නැද්ද? නේද? අපි මේ ඇටසැකිල්ල පාවිච්චි කරලා තියෙන මොන හරි වැඩවලට අපේ ජීවිතයේ ගෙවද්දී ඇටසැකිල්ල පාවිච්චි කරලා තියෙන මොන හරි වැඩවලට ඔන්න විශේෂයෙන්ම හොඳටම දැනෙන්නේ දේවා දොල්ට තට්ටු කරනවා කියන්නේ මොකද්ද දොල්ට තට්ටු කරනකොට මේ උරහිසෙන් හරි මේ මස් තියෙන තැනකින් ගැහුවට හරියනවද නෑ කෙලින්ම මොකද කරන්නේ ඇටසැකිල්ලෙන්ම ගහන්න ඕනේ දොල්ට නේද ඇටසැකිල්ලෙන්ම දොරට ගහනවා කොට ටක් ටක් ටක් කරලා එනවා. මං අහන කොච්චර දොරවල් වලට තඩි බාලා ඇද්ද? නිකන්වත් මතක් වුණාද ඒක? නේද? නිකන්වත් මතක් වුණාද? නේද කාට හරි කියනවද කාට හරි අපි නිකන් කියනවා පුතේ ඔන්න දොරට ඇටසැකිල්ලෙන් ගහන්න. <laughs> එහෙම කියනවද? නෑ එහෙම කියන්නේ නෑ. ඇයි අපිට එහෙම සංඥාවක් එන්නේ? ඇත්තටම නම් එහෙමද නැද්ද? ඇත්තටම නම් යට සැකිල්ලෙන්මයි ගහන්න ඕනේ. නේද? යට සැකිල්ලේ දොරේ වද්දන්න කියලා කියන්නේ. එතකොට සද්දයක් එනවා කියලා කියන්න ඕනේ. නමුත් එහෙම සංඥාවක් එන්නෙම නැහැ. ඇයි ඒ? අපි මේ ප්‍රශ්නයක් විසඳගෙන යන්නේ නේද? ඇයි ඒ එන්නේ නැත්තේ? මම මතකද හැමදාම අහනවා. මහනුවර මතක් කරොත් මොනවද මතක් වෙන්නේ? දල්දා මාලිගාව. ඒ ස්පීඩ් කාලයක් නැද්ද? ඇයි මතක් වෙන්නේ නැත්තේ? අපි වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දල්දා මාලිගාව. අපි වැඩියෙන් ඇසුරු කරලා තියෙන්නේ ඇසුරු කරලා තියෙන දේ තමයි අපිට නැවත නැවත මතක් වෙන්නේ. හරි? බෝතලයක් ඇතුලේ දාලා තියෙන බීමක් තියෙන බෝතලයක් වෙන්නොත් එහෙම ඇත්තටම අපිට මතක් වෙන්නේ බෝතලේ නෙවෙයි බීම. හරිද? කකුලේ මාපට කිලිවුවොත් මතක් වෙන්නේ හැම. නේද? මොන හරි බෝතලයක් ඇතුලේ කේස් එකක් ඇතුලේ දාලා තියෙන කෑමක් තියෙනවා කිව්වොත් එහෙම මතක් වෙන්නේ ඒ කෑම. එහෙනම් පේන දේ නෙවෙයි මතක් වෙන්නේ වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේ මතක් වෙන්නේ. මම අහන මෙයාගේ පුද්ගලයෙක් මනුෂ්‍ය ශරීරයක් දැක්කහම ඒ ශරීරයේ පැහැදිලිවම ඇටසැකිල්ල මතක් වුණා. ඇටසැකිල්ල අරමුණු වුණොත් අපිට ඇලීමක් ඇති වෙයිද? ඒක නේද? ඇලීමක් ඇති වෙන්නේ නැහැ නේද? සතුටු වීමක් ඇති වෙයිද? ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට මෙන්න මේ උපක්‍රමය භාවිතා වුණොත් අපේ හිතෙන් සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා සතුටු වෙන ශරීරයක ඇටසැකිල්ල මතක් වෙන විදිහට අපේ සිත සකස් කරගන්න. හැම ශරීරයක් තුළම ඇටසැකිල්ලක් තියෙනවනේ. ඇටසැකිල්ල මතක් වෙන විදිහට අපේ ශරීරය සකස් කළොත් අපිට පැහැදිලි විසඳුමකට එන්න පුළුවන් බැයිද සතුට වෙන එක නවත්තන්න? නේද? ඇලෙන එක නවත්තන්න. සතුටු වෙන තැන ඇලෙනවා. ඒක තමයි අර අනාගතයේ මෙහෙට එන්න තියෙන කැමැත්ත. අපි කියවනේ අපිට ඇතුල් වෙන විදිහ අපේ හිතට ඇතුල් වෙන කෙනෙක්ව දැක්ක ගමන් කැමැත්තක් ඇති වුණත් ඒක නිබඳව මතක් වෙලා ඒක උපාදානය වෙන්නේ නැහැ කැමැත්තක් ඇති වුණා ඒක දෙන ඉවරයි. හරිද? එක දිගට එක දිගට අර කැමැති ලයිස්තුවට යමක් එන්නේ කොහොමද? කැමති දේ දැක සතුටු වෙලා නැවත නැවත සතුටු වෙලා නැවත නැවත සතුටු වෙලා ඒක ඇලුනොත් තමයි. එහෙනම් පැහැදිලිවම ඇතුල් වීමේ දොරටුව ළඟ ඉන්න මුරකාරයා කට්ටිය ඇතුළට ගන්නවා සැරෙන් සැරේ. අපේ. දැන් අපි කියවන අර කැමති ලයිස්තුව නේද? මැද තියෙන කැමති ලයිස්තුව ඊට පස්සේ ඒක ඔක්කොම අයින් කරන්න ඕනි. මේ එන එන ඒවට එන්නේ නැතුව තියෙනේ වයින් කරන්න ඕනේ කියලා. දැන් එන ඒවට එන්නේ නැති වෙන ඇතුල් වෙන දොරටුවේ තියෙන්නේ යමක් දැක සතුටු වීම. එහෙනම් එතන දොරටුවේ දොරටුව ඕන වෙලාවක යමකට සතුටු වුණොත් නැවත නැවත සතුටු වුණොත් මොකද කරන්නේ? ඇතුළට කට්ටිය ගන්නවා. අරගෙන මගේ ලයිස්තුවට දාලා අයියෝ ඊට පස්සේ දැන් ඉතින් දන්නවනේ ඊට පස්සේ වෙන දේ මම කියන්න ඕනේ දැන් කලින් දැකලාවක් නෑ වෙන්න පුළුවන් කලින් කොහේ හිටියත් මට කමන්නේ නෑ කෑවත් කමන්නේ නෑ නෑවත් කමන්නේ නෑ කොහෙ දිව්වත් මට කමන්නේ නෑ හැබැයි මගේ දොරටුවෙන් මම ඇතුළට ගත්තට පස්සේ අර වස්තුව ඉන්නේ කොහෙද කන්නේ මොනවද යන්නේ කොහෙද වෙන්නේ මොනවද ඔක්කොම ඕනේ. ඒවයි හරියට පැහැදිලි කරගන්න බැරි වුණොත් එහෙම ලොකු දුකක් හිතේ උපදිනවා. එහෙනම් ඇතුළට ගත්තොත් නම් ඉතින් මලාම තමයි. යමක්. ඇතුළට එන එක නවත්ත ගන්න බෑ අපිට. ඇතුළට එන ස්වභාවය තියෙනවා. එතන තමයි අපි තේරුම් ගන්න ඕන තව ප්‍රබල තැනක් තමයි අපි ඇතුළට ගත්තා නෙවෙයි ඇතුළට ආවා. ඇතුළට ආවේ අපි සතුටු වුණා නෙවෙයි සතුට ඇති වුණා. එහෙනම් මේ දොරටුව එයාගේ වැඩේ කරගෙන මේ වෙනකම්. මම දන්නේ නැහැ මෙලුව දෙයක් මට තියෙන දුක් විඳින්න තමයි. නේද? හරිය නිකන් මම තමයි ඔක්කොම කරන දේවල් කරන්නේ කරන්න වෙලා තියෙන එතනින් ඔක්කොම වෙලා. නේද මේ හිත ඇතුළට මේ වෙන්න ඕන තියෙන අකරතැබ්බ ටික උනාට පස්සේ මට තනියම තියෙන දුක් විඳින්න. හ්ම්. එහෙනම් මේ දොරටුව ළඟ ඇතුළට එන්න තියෙන මේ දොරටුව වහන්න ඕනේ. වහන්න නම් හිතේ මනුෂ්‍ය ශරීරයක් ගැන සතුට ඇති වෙන එක නවත්තන්න ඕනේ. නවත්තන්න නම් මොකක් හරි උපක්‍රමයක් ගන්න ඕනේ. බුදුන් වහන්සේ දේශනා කරන කේසාලෝමානකා දන්තා තතෝ මන්සං ආහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්ඛං හදයන් යතනම් පියකම් කිලෝමක ආ ඒකටත් කිව්වේ මේක සම්පූර්ණයෙන් මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒ කමඨහනට පෙර අපි ඒ වගේම අපිට බොහෝම වටිනාම ඉක්මනින් යමක් කරගන්න පුළුවන් පැහැදිලි විදර්ශනාවකට යන්න පුළුවන්කමක් තියෙන පුංචි උපක්‍රමයක් තියෙනවා අර අර කැතුලෙමයි මේක තියෙන්නේ නමුත් මේක වෙනමත් දේශනා කරලා තියෙනවා ඒකට කියනවා අට්ටික සංඥාව කියලා හරිද ඒකට කියනවා අට්ටික සංඥාව කියලා ඉතින් අට්ටික සංඥාව වර්ධනය කර ගැනීම අපි මීට කලින් කතා කරලා තියෙන නමුත් විදර්ශනා වැඩසටහන හරහා මට මේක කතා කරන්න ඕනේ මොකද ඉතාල පහසුවෙන් Tamanට සමාධියකුත් සහ මම අර කිව්ව සිද්ධිය සිද්ධ කරගන්න පුළුවන් තැනක් මේක ලේසියෙන්. ඒක අත්දකින්න කියලා මම මේ කියන්නේ. අත්දකින්න තරම් අමාරු දෙයක් නෙවෙයි. ජීවිතේ ජීවත් කරවද්දී මේ වගේ මානසික තත්ත්වයක් සකස් කරගන්න එක අමාරු දෙයක් නෙමෙයි. නේද? මම දැන් ඇත්තටම අපිට මේකට ලොකු උදව්වක් මේ ස්වභාව ධර්මයේ දීලා තියෙන පොඩි ඉඟියක් දීලා තියෙන හැම වෙලේම. අපිට ඇටසැකිල්ලක් තියෙන බව නිබඳව පෙන්눔 කරන්න පොඩි ඉඟියක් දෙන හැම වෙලේම මේ ස්වභාව ධර්මයේ ක්‍රමයක් තියෙනවා. හරි මොකද්ද? හිතවත් අයත් එක්ක නැලෙන්නේ, කැමති දේවල් එක්ක නැලෙන්නේ නේද? අපිට කැමති වස්තුවක් දැක්ක ගමන් ඒ වස්තුවේත් මට කැමැත්තක් තියෙනවා නම් ඒ වස්තුව මට පොඩි ඉඟියක් දෙනවා. එයා පොඩ්ඩක් නැත්තම් ඇට සැකිල්ලක් තියෙන බව පෙන්වනවා. ඔහේ මට ඇලෙන්න කලින් බලනවා මට ඇට සැකිල්ලක් තියෙනවා කියලා ඉක්මනට පෙන්වනවා. තා පෙන්වන්නේ නැද්ද? කොහොමද පෙන්වන්නේ? ආන්න හරිද? වහලා තියෙන පොකට් එක අරලා නේද? ඇට සැකිල්ල තියෙන බව පෙන්වනවා මේ මට තියෙන ඇට සැකිල්ලක් කියලා පෙන්වනවා. <laughs> හ්ම් ඒ වෙනකොට මේක පේන්නේ ඒකයි මම කියන්නේ පෙනෙන දේ තුල නොපෙනෙන පැතිකඩ කියලා අපි මේ කියන්නේ. පෙනෙන දේ තුල නොපෙනෙන දෙයක් තියෙනවා. හරිද? පේන දේ තුලමයි ඒක තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ කවුරුත් hina වෙනකොට අපි නේද බලන්න ඕනේ පෙන්වන්නේ ඇටසැකිල්ල කියලා. මේ බලන්න මේ තියෙන විදිහ මේ. ඒකෙන් ටිකක් තමයි ඔය පෙන්වන්නේ. නේද? මේ පෙන්වන්නේ ඔන්න ඔය ටික තමයි ඔය පෙන්වන්නේ. හරි. ඉතින් මේ මේක මේක මේ විදිහමයි තියෙන්නේ. මෙයා hina වෙනකොට ඕකෙන් ටිකක් තමයි පේන්නේ. නමුත් හැබැයි අපිට මේ නිවැරදි සංඥාව එන්නේ නැහැ. මේ වගේ එකක් තමයි මේ පෙන්වන්නේ කියලා. නේද? ඔය විදිහටම දෙකක් තුනක් අඩුව නේද? තියෙන සෙට් තියෙනවා. ඒවා ඒවෙන් මේ කෑල්ල මට තියෙනවා කියලා තමයි අපි මේ පෙන්වන්නේ. ඉතින් නමුත් ඒක තුලින් අපිට අදාළ දේ සිද්ධ වෙන්නේ නැහැ. අදාළ කාරණා සිද්ධ වෙන්නේ අපි ඒ ගැන හිතුවේ නැහැ. නේද? ඇයි ඒක වෙන්නේ නැත්තේ කියලා හිතුවේ නැහැ. අපේ හිත වෙනස් කරගන්න පුළුවන් දෙයක් ගැන හිතුවේ නැහැ. නේද? මේක මේක ඒ විදිහේ தත්තට පත් කරගන්න මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බැලුවේ නැහැ. ඉතින් එහෙම නොබැලීම නිසාවෙන් අපිට අපේ ජීවිතය තුලින්ම ලබාගත හැකි විසඳුමකට ඉඩක් නැහැ. හරිද? අපි ඔහේ හිටියා. උදේට බත්, දවල්ට බත්, රැයට බත්. නේද? බත් බත් බත් කී කියන මිසක්කා නේද? මේකේ විසඳුමක් ගැන අපි මේ දුක් විඳිනවා අය මම දුක් විඳිනවා අය මේක ගලව ගන්න පුළුවන් ය කියලා මේකට මොකුත්ම අදාළ තැනකට අපි අපේ සිත නංවන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගත්තේ නැහැ. ඉතින් ඒකයි විදර්ශකයා එහෙම නැහැ. විදර්ශකයා හැම වෙලෙම හැපි හැපි හැපි හැපි හැපි හැපි හරිද? ඒ කියන්නේ හැම වෙලෙම අර මොකක් හරි දෙයකින් ඇතුල් වෙන්න හදන කෙනෙක් වගේ. හරි මොකක් හරි තැනකින් ඇතුල් වෙන්න බෑනේ අපි ඉස්සර තාච්චි පනින්නේ නේද? උඩින් පනලා හරි අතින් රිංගලා හරි කොහෙන් හරි අර තියෙන බාධකේ කඩාගෙන යන්න හදනවා වගේ දුක දැකලා ඒ දුකෙහි කලකිරිච්ච මිනිස්සු. හරි මේක මේක හරියන්නේ නැහැ. මේක අපි කලින් කතා කරා වගේ මේක හරියන්නේ නැහැ. මේක මේ මේක මේ ඉවරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක තේරුමක් නැහැ. මොකද එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ මට ලයිස්තු වෙනවා. එහෙනම් මම මේක හිත ඇතුළට එන එක නවත්තන්න ඕනේ. හිත ගවේෂණය කරන මිනිස්සු හිතාම අපූර්වට ක්‍රමයක් හොයනවා. හැපියක් හොයනවා. සමහර අයට වේදනානුපස්සනාව හම්බෙන එක හරියන්නේ නැහැ. සමහර අයට චිත්තානුපස්සනාව හම්බෙනවා හරියන්නේ නැහැ. නේද? හැබැයි අතාරින්නේ නැහැ. නොවන තියෙන මිනිස්සු මොකද කරන්නේ? ඒකට කියනවා පරේෂණ විපාකයක් ලබනවා කියලා. දුක් ලැබෙනකොට අපේ පින්වත්නි නැවත නැවත නැවත නැවත ඒ දුක ආය ආය ආය ආය එනවනම් ඒක රිපීට් වෙනවනම් එහෙම වෙනකොට ඒක තුලම නැවත නැවත නැවත නැවත ඔහි ඉන්නවා කියන එක සම්මෝහ විපාකයක්. එයා ඒ දුක හින්දා ඒ දුක් නැති කරගන්න සූදානමක් ඇති වෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳන් අද මේ වෙනකන් අපි මතක් කරොත් එහෙම ජීවිතයේ කී දෙනෙක් අපේ හිත ඇතුළට රිංගලා ගිහිල්ලා දාපහුවා. එයා රිංගලා හිටිය කාලය තුල මම එයා හින්දා කොච්චර දුකක් විඳලාද? කල්පනා කරනවා උඩ බලාගෙන කල්පනා කරනවා බිම් බලාගෙන කල්පනා කරනවා මාපට ගිල්ලෙන් පොළව හරනවා නේද? හ්ම් ඔළුව කසනවා හ්ම් කඳුළු දානවා එළියට මේ මේ ශරීරේ කරන වැඩ. නේද? කඳුළු දානවා එළියට පොඩ්ඩක් තා. මම කරන එකක් ඈ. හ්ම් දිග හුස්ම ඇදලා අතාරිනවා. හ්ම් මේ වගේ කෝලම් කර කර ඉන්නේ මේක. මොකද කට්ටිය ඇතුලට දාගෙන. මන් දාගත්තේ නෑ ඇතුළට ආවා. මේක තේරුම් ගත්ත අය බලන දොර වහලා දාන්න. අන්න ඒ අය උනන්දුවේ කටයුතු කරනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතන මොකක්ද කරන්න ඕනේ කියලා අපිම විමසලා බලන්න ඕනේ. හොඳයි. දැන් කොහොමද අන්න ඒකට කියනවා සංඥාව ඇති කරගන්නවා කියලා. හරිද? සංඥාව ඇති කරගන්නවා කියලා කියන්නේ ඇටසැකිල්ල පිළිබඳව සංඥාව ඇති කරගත්ත කෙනෙකුට. අපි කතා කරමු ඍජුවම හැබැයි මේ කතා කරන කතා කිරීම පැහැදිලිව මේක කරන්න පුළුවන් ක්‍රමයක් වෙන්න ඕනේ. හරිද? පැහැදිලිව මේක කරන්න පුළුවන් ක්‍රමයක් වෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. කතා කතා කරලා ඉවරනකොට අදත් ඊළඟ දවස් දෙක එකතු කරලා මම මේ පිළිබඳ සම්පූර්ණයෙන්ම කතාවක් දෙන්නම් කරන්න ඕන විදිහක්. හැබැයි මේක කරලා ඉවර වෙනකොට පැහැදිලිවම අපිට තේරෙන්න ඕනේ මේ කියන දේ කරොත් මේ කියන මානසිකත්වය ඇති කරගන්න පුළුවන්මයි. පුළුවන්මයි කියලා. හරිද? ඒකෙන් හානියක් වෙන්නේ නැති බවක්, ඒක කරන්න පුළුවන් බවක්, ඒකෙන් පැහැදිලිවම කයවල් මේක ඇතුළට ඇතුල් වෙන එක නවත්ත ගන්න පුළුවන් බවත් ඉතාම පැහැදිලිව තේරෙන්න ඕනේ. හරිද? ඉතාම පැහැදිලිව තේරෙන්න ඕනේ. කරන්න කලින් තේරෙන්න ඕනේ. හරි. එහෙනම් දැන් අපි බලමු සංඥාව සංඥාව කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. යම් කිසි දෙයක් දෙයක් දැක්කහම යම් කිසි දෙයක් දැක්කහම ඒ දේ තුල එක එක්කිනාට එක එක්කිනාට එක එක්කිනාට ඇති වෙන්නේ එකම හැඟීමද? පාලමක් උඩින් යනවා. පාලමක ඉදිකිරීම පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. හරි? පාලමක් උඩින් යනකොට එයාට පාලම පිළිබඳ එන අදහස මොකද්ද? ගඟෙන් ගොඩ වෙන්න තියෙන එකක් කියලා විතරයි. ස්ට්‍රක්චරල් ඉන්ජිනියර් කෙනෙක් යනවා උතන. මේකේ සැලසුම් පිළිබඳව ඉන්න එයා ඒවා මේකේ මේකේ ස්ට්‍රක්චර් එක හදන හදන මේ ඩිසයින් කරන කෙනෙක් යනවා මේ පාලම ළඟ. එයාට මොකද හිතෙන්නේ? එයාට අන්න මේක ඇතුලේ තියෙන කම්බි මේක ඇතුලේ තියෙන දාලා තියෙන බීම් මේක ඇතුලේ තියෙන ඒවා ඒවා මතක් වෙනවා. නේද? ඒ විදිහට අපි හිතුව මේක මෙතන යනවා හොඳ මේ කොන්ක්‍රීට් දාන කෙනෙක්. හරිද? ඒ කියන්නේ එයා තමයි ඉංජිනේරු මහත්තයෙක් කියන විදිහට කොන්ක්‍රීට් ගෙනල්ලා දාන කොන්ට්‍රැක්ටර් කෙනෙක් යනවා. එයාට පාලමුඩින් යනකොට මේක දාලා තියෙන කොන්ක්‍රීට් කැට දකිද්දී අනිත් පැයට වගේ වෙන තම තමන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් ආශ්‍රය කරලා තියෙන දේවල් අනුව නේද? ආශ්‍රය කරලා තියෙන දේවල් අනුව තමයි ඒ ඒ කෙනාට සංඥා වෙන්නේ. තේරෙනවද? ඒ ඒ කෙනාට සංඥා වෙන්නේ ආශ්‍රය කරලා තියෙන දේවල් අනුව. එතකොට අපි මේ ශරීරයේ අපේ ශරීරයක් ගත්තහම දැන් බලන්න පාලම උඩින් යන ඉංජිනේරුවට කම්බි පෙවුනද? කම්බි පේන්නේ නැහනේ. හැබැයි යාට කම්බි මතක් වෙනවා. මේකේ මේ වගේ මේ වගේ ඝනකම් කම්බි දාලා තියෙන කියලා ඒ සමාජයේ කම්බි බැඳ හැටි පවා මතක් වෙනවා. නේද? ඇයි ඒ? එයා ඒවා දැකලා, එයා ඒවා ආශ්‍රය කරලා තියෙන නිසා. අපිට අපේ ශරීරයක් දැක්කහම එහෙනම් ඒ විදිහටම කම්බි ටික දැනෙන්න ඕනද නැද්ද? මොනවද මේ ශරීරය ඇතුලේ තියෙන කම්බි? ඇට සැකිල්ල නේද? මේක ඇතුලේ තියෙන මේ සැකිල්ල කියන්නේ ස්ට්‍රක්චර් එක තමයි ඇට. නේද? එහෙනම් ඒක මතක් වෙන්න නම් අපි මොනවද කරලා තියෙන්න ඕනද? ඈතට හැකිලා ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. ඒක දැකලා තියෙන්න ඕන හොඳට. නේද? එහෙනම් වැඩිපුර වැඩිපුර වැඩිපුර ඇටසැකිල්ල ආශ්‍රය කරොත් හ්ම් පැහැදිලිවම ඔය කියන මානසිකත්වය හදාගන්න පුළුවන් වෙනවද නැද්ද? එහෙනම් ශරීරයක් දකිනකොට ඇටසැකිල්ල මතක් වෙන ගානට මේක ගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ මේක ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මොකටද? එහෙම කරොත් එහෙම අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු කොහොමද මේක කරන්න කියලා. නමුත් අද මේකේ මූල ධර්මය මම කිව්වේ. එහෙම නිබඳව අනිවාර්යෙන් ඒ தත්ත්වයට එන හැටි ගැන අපි කතා කරමු. අද අපි යම් කිසි ඉවක් ලබා ගත්තා මේ පිළිබඳව. යම් විදිහකින් අපි ඇත්තට මේ විදිහට කරගත්තොත් ශරීරයක් දැක්කම ඇට සැකිල්ල ප්‍රියද? ඇට සැකිල්ල සුන්දරද? මధుරද? නැහැ. ඇට සැකිල්ල කෙනේ සතුට පුදෙනවද? අපේ හරි ලස්සනයි කියලා. නැහැ. එහෙනම් අන්න ඒ සිහිය දකින්නකොටම ඇට සැකිල්ල මතක් වෙනවා නම් එන්න ඒ සිහිය තියෙන තාක් කල් අර කිසිම දෙයක් උපාදානය වෙන්නේ අලුතෙන් කිසි දෙයක් උපාදානය වෙන්නේ ඒ විතරක් නෙවෙයි මුණුපුරාගේ ඔළුව රස තිබ්බා. විහිලා. දැන් ගොඩාක් තණ්හාව ගහලා තියෙන දැනට දැනට ගොඩේ ඉන්න ඇඬෙන ස්වභාවය තියෙන මොනුපුරාගේ ඔළුවට අත තියෙනකොටම ආච්චිමට මොකක්ද මතක් වෙන්නේ? වදිනකොට මතක් වෙනවා. එයාට සැකිලුඩ් එක අත තිප්පේ කියලා. හරිද? ඒකත් එක්ක අනිශ්චිතව වාසය කරන මොකක් තණ්හාවක් උපදින්නේ? නෑ මේ මේක පොඩි අත සැකිලි කූඩුවක් එක්ක මස් ගහලා තියෙන එකක් මේක මේකත් එක්ක මගේ තණ්හාවක් තිබිලා තේරුමක් නැත කියලා හොඳට තේරිලා මොකද වෙන්නේ ඒ ඒ ගැන දවසින් දවස දවසින් දවස දවසින් දවස ටිකෙන් ටික ටිකෙන් ටික මොකද වෙන්නේ තියෙන තණ්හාව අඩු වෙනවා නමුත් අවබෝධයේ තියෙන මෛත්‍රිය තියෙන පුද්ගලයා තණ්හාව අඩු වුණා කියලා කවදාක්වත් සලකන එක යුතුයකම් කරන එක අඩු කරන්නේ නැහැ ඇයි අර මෛත්‍රිය තියෙනවා එක වෙනසයි වෙලා තියෙන්නේ මොකද්ද වෙනස තමන් රත් වෙන එකයි ඉඳලා නැත්තම් එහෙම අර ශරීරය පොඩ්ඩක් හරි පේන්නේ නැත්තම් රත් වෙන්න පටන් ගන්නවා නේ නේද? ඒ රත් වීම කොච්චර භයානකද කියලා නම් එන්න ඒ රත් වීම තමයි සංසාර ජීවිතේ හෙළදෙනක් කරන්නේ. බල්ලෙක් කරන්නේ, හරකෙක් කරන්නේ, කිකිලියක් කුකුලෙක් කරන්නේ. ඔය තමයි. එහෙනම් නේද? පැහැදිලිවම අයින් කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙද්දී අපි ඔන්න ඔහි මල් පූජා කර කර විතරක් ඉන්නවා. අපූර්ව නිදානයක් ලැබිලා තියෙන වෙලාවේ ඒ නිදානය හොඳට ලොක් කරලා උඩකින් තියලා සුවඳුදුන් අල්ලා අල්ලා මල් තිය තිය නිදානෙට බුදු පූජා කර කර ඉන්නවා නිදානේ පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් මේ වටින ධර්මය තුලින් අපි අපේ ජීවිතය විදර්ශනා කරගන්න හැටි පහසුවෙන් විදර්ශනා කර ගැනීම සඳහා අට්ටික සංඥා භාවිතා කරන හැටි අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ මේ විස්තරය නෙවෙයි කොහොමද මේකේ ක්‍රියාකාරකම කරන්නේ කියලා අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හැම කෙනෙකුටම පුළුවන් මේක භාවනාවක් විදිහට වර්ධනය කරලා තරුණ ළමයෙකුට මේක භාවනාවක් විදිහට වර්ධනය කරා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද සෝවාන් පුද්ගලයාටත් පුළුවන් ගිහි ජීවිතයක් සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්න. ඉතින් එහෙමනම් බුදුජානනාංශගේ ධර්මය තුලින් අපිට මේ ලබා දීලා තියෙන මානසික වෙනස ලබා ගන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛර්ය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් අද ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් තමන් ධර්මයේ තුලින් යම් කිසි සහනයක් ලබනකොට සුවයක් ලබනකොට පහන් සිතුවිලි ඇති කරගන්නකොට නිවැරදි ක්‍රමවේද පාවිච්චි කරනකොට තමන් තුළ ජනිත වූ සියලුම පුණ්‍ය ශක්තියින් මේ සියලු පින්වන්ත පිරිසට උතුම් සතරා සත්‍ය ධර්ම අවබෝධය සඳහාම අනුමෝදන් වේවා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.